ඉතින් අපි අදත් ඉල්ලා සිටමු මේ මහත්යයන් ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කියලා. ගෞතම සංඝරත්නයන් අවසරයි. අනිකුත් සියලු දෙනාගෙන් අවසරයි. ප්‍රථම ප්‍රශ්නය ලෙස ඉදිරිපත් වෙනවා. ගරු ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව වඩන විට ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ රැල්ල සංසිඳීමක් ඇතිවන්නේ බොහෝ වේලාවක් ගිය විටදීය. නමුත් සමහර විටකදී ආශ්වාස ප්‍රාශ්වාසයේ බලමින් ඉන්න පළමු අවස්ථාවේම ඉක්මනින් සංසිඳී යයි. මෙසේ ඉක්ම ඉක්මනින් වීම මනෝ විකාරයක්සේ සිතේ. ගරු ස්වාමින් වහන්ස මේට උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හැබැයි මනෝවිකාරයක් කියලාම එහෙම අපිට පූර්ව නිගමනය කරන්න අමාරුයි. කියන්නේ සමහර ලාවට අපි හොඳට සක්මන් භාවනාව හොඳට කෙරුණා නම් සතිය හොඳට පිහිටියා නම් ඊළඟට සක්ම මේ ඒකෙන් පරයන්ක භාවනාවට වාඩි වුණාම එතකොටම හුස්ම තැම්පත් වෙලා තියෙන්නේ. මේ ආනාපාන සතිය හොඳට සංසිඳලා තියෙන්නේ. ඒ නිසා අව탁සේරු කරන්න අවශ්‍ය නැහැ. Tamange හැකියාව මේක ආනාපානය හොඳට තැම්පත් වෙලා නම් ඒකේ ගැටලුවක් නැහැ. මේ කියන්නේ Tamanට ලොකුවට දැනෙන්නේ නැහැ මේ හුස්ම ගන්න එක, හුස්ම පිට කරන එක දැනෙන්නේ නැහැ. හැබැයි හිතට වෙන අරමුණු එන්නෙත් නැහැ. බොහොම සතිය පිහිටලා තියෙනවා. එහෙමනම් ගැටලුවක් කරගන්න එපා. මේ නැවත හුස්ම මතු කරන්න යන්න එපා. ඒ කියන්නේ උත්සාහයෙන් නැවත මේ හුස්ම දැනෙන්නේ නැහැනේ මට දැන් කියලා අර ආයාසයෙන් හුස්ම ගන්න පිට කරන්න ගියොත් ඔන්න වරද්ද ගන්නවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. හුස්ම හොඳට තැම්පත් වෙලා තියෙනවා නම් ඒ තැම්පත් වෙච්ච විදිහටම යන්න. අපි දැන් අර සාමාන්‍ය කියන්නේ මේ අනාකූලව දැන් යන්නේ. ඒක ආයි අපි ව්‍යාකූල කරන්න යන්න හොඳ නැහැ. දැන් බොහොම හොඳට තැම්පත් වෙලා අනාකූලව යන්නේ. ඒක හේම යන්න දෙන්න. ඒකට අපි සතිමත් වෙන්නයි තියෙන්නේ තවදුරටත්. එතකොට දැන් අපිටත් දැනටමත් එතකොට මේ සක්මන් භාවනාවේ ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න මේ නැවත ඒක රළු කරන්න යන්න එපා. ඉතින් ඕක හැමතිස්සෙම වෙන්නෙත් නෑ. ඉතින් අර කිව්වත් වගේ Taman ඔය එදා දවසේ පවතින ඍතු ගුණය අනුව දැන් රස්නේ දවසක්ද සීතල දවසක්ද ඕ අනුව සෑහෙනවා වෙනස් වෙනවා. ඊළඟට අපි කාපු බීපු දේවල් අනුව වෙනස් වෙනවා. ඊළඟට අපි එදා දිනයේ අත්දකපු දේවල් අනුව ඒ කියන්නේ අපිට කතා බහ කරන්න හම්බුනේ මොනවද? අපි හිතුවේ මොනවද? ඇසුරු කරන්න හම්බුනේ කාවද? ඒ හැම දෙයක් මතම ඔය හිතේ තැම්පත් වීම රඳාපවතිනවා. ඒ නිසා මේ සමහර දවසක බොහොම හොඳින් සාන්තව මේ වැඩේ සිද්ධ වෙනවා. තවත් සමහර දවසක බොහොම ආයාස කරයි බොහොම උත්සාහයෙන් මේක තැම්පත් කර ගැනීම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක දවසේ එහෙම නැත්නම් අවස්ථාවේ හැටියට සිද්ධ වෙනවා. ඒක Taman තේරුම් ගන්න ඕනේ දැන් කොහොමද තැම්පත් වුනහම මොකද තියෙන தත්ත්වය. දැන් අපිටම ආයාස කරව මුලින් වැඩේ කළා ඔන්න ඊළඟට තැම්පත් වුණා. දැන් Tamanට අත්දැකීමක් තියෙනවා මේ තැම්පත් වුණ ස්වභාවය මොන වගේද කියලා. තවත් දවසක ඒ තැම්පත් වෙච්ච ස්වභාවය පළවෙනියෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒක මනෝවිකාරයක් නෙමෙයි. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට අත්දැකීමෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. කොයි මේ කියන්නේ දැනට අත්දකින්න ක්‍රමයට යන්න අලුතෙන් හදන්න යන්න අවශ්‍ය නැහැ ඒතකොට. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ඇත්ත මේ වගේ ට්‍රීට් එකකට ඇවිල්ලා මුල දවස් දෙක තුන නෙවෙයි හතරවෙනි දවස වගේ විතර වෙනකොට අපි උනත් හුඟක් ඔය අත්දැකීම ලබනවා. ඇවිල්ලා වාඩි වෙනකොටම එක්ක හරි සියුම් දැනෙන නොදෙන්න තරම් පොඩි හුස්ම රැල්ලක් වගේ එනවා නැත්තම් සම්පූර්ණයෙන්ම නැති වෙලා නිකන්. ඔව් සංසිඳිලා. සංසිඳිලා හුස්ම එහෙමම සම්පූර්ණ පෑමත් ඒ විදිහට ගත වෙනවා. ඉතින් ඒ වගේ නිතර නිතර එන්න පටන් ගන්නවා මේ අර භාවනාවේ ඉන්න වැඩිපුර රිට්‍රීට් එකේ ඉන්න දවස් ගන්න වැඩි වෙන්නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන් මොකද අපි දැන් අපි ගෙදර ඉඳලා ඒ කියන්නේ මේ පරිසරයේ කාර්ය බහුල ජීවිතයක ඉඳලා අපිට ඒක ගන්න අමාරුයි. නමුත් අපි මේ භාවනා වැඩසටහන සහභාගී වුණාම අපි ඒකට දැන් යෙදිලා ඉන්නේ. ඒකටම පැහැදිලා ඒකටම අනුග්‍රහ කරමින් ඉන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵල ඉක්මනට ලැබෙනවා. අනිවාර්යයෙන්. හැබැයි හැබැයි හරි කම්මැලි කම්මැලි කරන්න වැඩක් නැහැ නේද? මුළු මුළු පෑයම එහෙම නිකන් ඉන්න වගේ වෙන දවසට ඉතින් ටිකක් කම්මැලි. හැබැයි නෑ ඒක තමයි. දැන් එහෙම ඉන්නකොට දැන් බලන්න දැන් හොඳට තැම්පත් වෙච්ච අවස්ථාව තමයි නිකන් අර පිටිය සකස් වෙනවා වගේ. දැන් පිටිය සකස් වෙලා තියෙන්නේ දැන් මේ මේ දැන් මොකක්ද ඒක කියන්නේ සෙල්ලම් පටන් ගන්නයි තියෙන්නේ දැන්. පිටිය සකස් කරලා තියෙන්නේ. දැන් පිටිය සකස් කරලා තියෙද්දි ඔන්න දැන් බලන්න බොහොම ඒකේ කියන්නේ කම්මැලිකමක් එනවා කියන්නේ අර කලින් මතක් කරගත්තා වගේ දැන් සැහැණ නීවරණ යටපත් වෙලා තියෙන්නේ. මේ නීවර වලින් තමයි මේක කූද්දලා ගන්නෙ. දැන් ඒක සම්පත් වෙලා තියෙන්නේ. බොහොම ඈතට ගිහිල්ලා. දැන් ඔය මට්ටමේ ඉඳලා දැන් එක්ක කායानुපසනාව පැත්තෙන් නැත්නම් වේදනානුපසනාව පැත්තෙන් නැත්නම් චිත්තානුපසනාව පැත්තෙන් වඩාගෙන යන්න පුළුවන් අපිට භාවනාව. ඉතින් එන එන විදිහට එතන තමන් මුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් හොඳට තැම්පත් වෙලා ඉඳද්දී අපිටම ඔන්න කයේ යම් යම් වේදනා දැනෙනවා. එතකොට මධ්‍යස්ත වෙඳගෙන වේදනා නිරීක්ෂණය කරන්න වෙනවා. ඊළඟට අපි තමු සිතුවිලි එන්න ගන්නවා. එතකොට සිතුවිලි නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට හැබැයි අර සිතුවිලි නිරීක්ෂණය කරන්න ගිහිල්ලා ඒකට අහු වෙනවනම් තාම ඒකට තාම සුදුසු නෑ. කියන්නේ ශක්තිමත් මදි සතිය. එතකොට ඒකට යන්න එපා. තාම කයෙම ඉන්න. දැන් කයෙම ලොකු අරමුණක් නැත්තම් නිකන් ඕන්නම් අරමුණක් අත්‍යවශ්‍ය නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න. හැබැයි ඒ හරහා ආයෙත් නිකන් ඇවිස්සෙන ගතියක් එනවනම් ඒකත් බර වැඩි. කියන්නේ පොඩ්ඩක් ඉරියව්වට මුහුණ මේ ඉරියව්වට හිත දාගෙන අවශ්‍ය නම් ඉන්නවා ඉන්නවා කියලා බොහොම සියුම්ව හරිම සියුම්ව අර තියෙන සතිමත් බව තියෙන අර සංසිඳිච්ච බව කඩා ගන්න නැතුව බොහොම සියුම්ව ඒක කරන්න පුළුවන් අවශ්‍ය නම්. සිතිවිලි වගේ දේවල් එනවා වැඩි ආනාපානේ තියෙනට වඩා සංසිඳිලා ඉන්නකොට. ඒකත් සාමාන්‍ය දෙයක්. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් සිතුවිලි එන්න නිකන් මේ අපි නිකන් ගේට්ටුවක් ඇරියා වගේ දැන්. දැන් ඔන්න දැන් එහෙන يعني කැළඹිලා තිබුණේ. දැන් අපි කැළඹිච්ච ඉත බොහොම සංසිඳුණාට පස්සේ අර යට තැම්පත් වෙලා තියෙන ටික දැන් උඩට මතුවෙන්න ගන්නවා. මොකද දැන් මීට කලින් උනේ අපිට අරමුණු ඕන තරම් තිබුණා. අරමුණු ඕන තරම් තිබුණ නිසා ඔන්න හිත ඒ අරමුණු වලට දිව්වා. දැන් ඒ අරමුණු ඔක්කොම අයින් කරලා තියෙන්නේ. පුළුවන් තරම් ඒවා නවත්තලා තියෙන්නේ. දැන් හිතට යන්න අරමුණක් නැහැ. ගන්න අරමුණක් නැහැ. යට තියෙන ටික අල්ලලා දෙනවා. මොක හරි ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔය චේතනා සූත්‍රය කියලා තියෙනවා. අපි මේ චේතනා කරන්නේ නැත්තම් ප්‍රකල්පනා කරන්නේ නැත්තම් හිතලා එක එකව කරන්නේ නැත්තම් අර මේ අනුසය ධර්ම හරහා ඔන්න සිතුවිලි ඉන්න ගන්නවා. අනුසය ධර්ම හරහා පටන් ගන්නවා විඥානේ පිහිටන්න. සිත පිහිටන්න. ඒතර ඒ මට්ටම තමයි යොදෙන්දී අපිට එන්නේ. දැන් අනුසය දැන් ඔන්න එළියට එනවා. ඒක බොහොම වටින තැනක්. මොකද ඒ අනුසය එළියට එනවා කියන්නේ දැන් සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒව එළියට එද්දී එකක්වත් මම නෙමෙයි එකක්වත් මගේ නෙමෙයි කියලා එහෙම තල්ලු කරලා දාන්න තියෙන ඉස්සරහා එළියට. <laughs> කුණු ගොඩවල් නිසා. ඔව් කුණු ගොඩ කුණු ගොඩ අවස්සලා තියෙන ඉතින්. <laughs> මගේ කරගන්න නැතුව එළියට දාන්නයි තියෙන්නේ. නෑ ඒ කියන්නේ දැන් අපි සිත දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්නේ දැන් අපි සතියෙන් හිත දිහා බලාගෙන ඉන්නකොට අපි නොදැනුවත්වම දැන් මෑණියෝ හිතන්න දැන් මෑණියන්ට අපි තුමු පුතෙක් ඉන්නවා කියලා. දැන් ඔන්න පුතා මතක් වුණා. පුතා මතක් මතක් වුණේ එක අපිට මුලදී තේරෙනවා ඕනේ මේ පුතා මතක් වෙනවා කියලා දැන් පොඩ්ඩක් සතියෙන් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. තවත් ඒකම එනවා කියලා හිතන්න. ඉතින් ඔන්න ඒක දන්නේම නැතුව ඉතින් පුතාද ගැඩට ගියාද දන්නෙත් නැහැ. ඊළඟට මේ ගෙදර ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ. ඔන්න කියලා තමන් අන්න ඒකේ ඒකේ දැන් හිතනවා. තමන් ඒකට පොහොර දාගෙන දැන් තමන් විනාඩි 5ක් 10ක් ඔන්න දන්නේ නැහැ දැන්. ඒක ඇතුලේ ඉන්නේ. ඒක කියන්නේ ඔන්න අහුවෙලා එතෙන්දී. තමන්ට ඕකෙන් මිදිලා මේක නිකන් බොහොම මධ්‍යස්තව මේ ඔන්න පුතාගෙන මේ එකක් ඔන්න පොඩ්ඩක් ආවා. ඒක හේම දිහා බලාගෙන ඉඳලා එයම දුර්වලලා යන හැටි දැක ගන්න පුළුවන් නම් අන්න මධ්‍යස්ත බව ඇති වෙලා. සතිමත් බව ස්ථාවර වෙලා. ඒ කියන්නේ අපිට මේක නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව ඇති වෙලා. අපි සාමාන්‍යයෙන් කියන පරතෝ බැල්මක් කියලා. පරතෝ බැල්මක් කියන්නේ මේ අනුන්ගේ දෙයක් වශයෙන් දකින්න පුළුවන් හැකියාව ඇති වෙලා. මේක තමයි නියම විපස්සනා වෙන්නේ. අනුන්ගේ දෙයක් වශයෙන් දැක ගන්න පුළුවන් හැකියාව. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සංගරත්න අවසරයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මම පරයන්කේදී ආනාපානය නිරීක්ෂණය කරමි. හුස්ම රැල්ල පතිතවන ආකාරය මෙන්ම හුස්ම ගැනීමේදී හා පිටකිරීමේදී අත්විදිමි. සිත පිට යන අවස්ථා ඇත. නමුත් එය දැනගනිමි. නැවත ආනාපානයට සිත යොමු කරගනිමි. මේ දිනවල මාහට ඇතිවන සුවසන අපහසුතා නිසා ආනාපානයට සිත යෙදීම අමාරුය. නාසය හිරවීම නිසා හුස්ම රැල්ල හඳුනා ගන්නට බැරි වේ. එවිට මම පිම්බීම හැකිලිම දෙසට සිත යොමු කරමි. මේ දිනවල එය පහසුය. මේ ලෙස දෙවිදියකට එනම් ආනාපානා සහ පිම්බීම හැකිලිම බැලීම නිවැරදිද? ආනාපානයේදී මට ඇතිවන කායික අපහසුව පිම්බීම හැකිලිම කරන විට ඊතරම් බල නොපායි. මෙවන් අපහසුතා ඇති අවස්ථාවල සතිය පිහිට වීම කෙසේ සිදුවිය යුතුයදයි පහදාන් දෙන ලෙස ඉල්ලා සිටිමි. හොඳයි කිසිම ගැටලුවක් නැහැ වරදක් නැහැ. ඒ කියන්නේ ඔය කොයි දේත් භවනා අරමුණක්. ඒ කියන්නේ අපි ඒ සුදුසු පරිසරය අනුව සුදුසු ආයුධය අරන් තියෙනවා. දැන් තමන්ගේ හිතන්න දැන් තමන්ට නිකන් ඔළුව තද වෙලා වගේ ඔළුව නිකන් ඔළුව බරයි වගේ තතියක් තියෙනවා නම් ඒ වෙලාවට සමාලාට ආනාපාන සතිය කරන්න ගියාම මොකද අපි අවධානය යොමු කරන්නේ මේ හිස ප්‍රදේශයටමයි. එතකොට සමහර තීච්ඡ අමාරුකම් තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී අපි අපිට ටිකක් පුරුවක් තියෙනවා නම් මේ පිම්බීම හැකලීමට මේ අවධානය යොමු කරන්න කිසි වරදක් නැහැ. ඒ හරහාත් මේ සතිය පිහිටන එකමයි කරන්නේ. ඉතින් කිසි වරදක් නැහැ මේ කියන්නේ ඔතන මුලදී පොඩ්ඩක් කියන්නේ ආධුනික යෝගාවචරයෙකුට ඔක ටිකක් අමාරුයි මේ ක්‍රම දෙකක් එකට මේ කරගෙන යන එක. හැබැයි පුරුදු කෙනෙකුට සතිය තේරුම් ගත්ත කෙනෙකුට සතිය පිහිටපු කෙනෙකුට ওই දෙක මාරු කරන එක ප්‍රශ්නයක් නෑ. මොකද දැන් ඔය හුඟක් වෙලාවට වෙනවා දැන් ලංකාවේ ඉඳලා අපි හුඟක් වෙලාවට දැන් ඉස්සරනවනේ එහෙම ආනාපාන සතියට ප්‍රමුඛත්වය දීලා අපි කරගෙන යනවා. නමුත් බුරුමේ වගේ රටකට ගියාම ආනාපානිය ගාවන්නේවත් නැහැ. තනිකරම පිම්බීම හැකිලිටම තමයි තල්ලු කරන්නේ. හැබැයි ඉතින් ආනාපානයේ ක්‍රමවේදයන් ඒ ක්‍රම සහ විධිම තමයි අතරත් කරන්න තියෙන්නේ. කිසි වරදක් ඒ කියන්නේ කිසි ගැටලුවක් කරගන්න නැතුව පිම්බීම හැකිලිම කරගෙන යන්නත් පුළුවන්. ඒ නිසා මේ ওই දෙක පුරුදු යෝගාවචරයේකට අවස්ථානුරූපව තමන් ඉන්න තමන්ගේ කයේ ස්වභාවය අනුව වෙනස් මේ මෙමාරු කරලා කරාට කියලා වරදක් නැහැ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ තුන්වන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ වන විට සක්මන් භාවනාවේදී මූල කර්මස්ථානයේ සිත පීටුවාගෙන වම ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන්ද නිතරම දැන් මම මෙතන යනුවෙන්ද මෙනෙහි කරමින් පාදවලට සිත යොමු කරමින් භාවනා කරමි. විනාඩි 30ක් 45ක් පමණ පහසුවෙන් මෙය කරගත හැකිය. ආනාපාන සති භාවනාවේදී මා කොතරම් වෙහෙස දැරුවත් හුස්ම රැල්ල නාසයේ කෙළවර වැඩිම නොදැනේ. පිම්බීම හා හැකිලීමට සිත යොමු කරමින් නිරත වෙමි. මට ඇති වී තිබෙන ගැටලුව නම් නාසයේ අග හුස්ම රැල්ල වැඩිම බැලිය යුතුයමද? පිම්බීම හා හැකිලීම දෙස බැලීම ප්‍රමාණවත්ද? ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැටලුව විසඳා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මම හිතන්නේ උත්තරේ මේ දැනටත් පැහැදිලි ඇති මේ ඒ කියන්නේ දැන් දැන් රටක් වශයෙන් බුරුමේ ගැන කියනවා නම් ඒගොල්ලෝ ආනාපානේ ගාවන්නේම නැහැ. ඉතින් දැන් ඒගොල්ලෝ තනිකරම යන් පිම්බීම හැකිලිම හරහා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. එතනින්ම අපිට තේරෙනවා මේ පිම්බීම හැකිලිම කියන්නේ ප්‍රධාන විපස්සනා කර්මස්ථානයක්. ඒ නිසා මේ Tamanට ආනාපානය දැනෙන්නේ නැහැ කියලා කියන්නේ අපි ඒක හරහා නිකන් මොකක්ද ඒකට කියන්නේ? කිඳිරි ගන්නවා කියන්නේ අපි මේ වැරද්දක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මේක අපිට දැනෙන දෙයට තමයි යන්න තියෙන්නේ. අපි අපි අපිට ඕන දේ නෙමෙයි මේ භාවනාව හරහා කළ යුත්තේ. දැන් ලොකු සායනාසෙන් නිතර කියන්නේ අපි බොහොම හොඳට පట్టල වෙලා වාඩිලා කය පහසුවෙන් තියාගෙන පොඩ ඉරියව්වේ හිත පවත්වන්න එතකොට Tamanට ප්‍රකට වෙන්නේ පිම්බීම හැකිලිම නම් අන්න පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය කරගෙන යන්න. කිසි ගැටලුවක් නැහැ. Taman ප්‍රකට වෙන්නේ හොඳට මේ ආස්වාස ප්‍රසආස දෙක නම් ආස්වාස ප්‍රසආසය ප්‍රමුඛ කරගෙන යන්න. ඉතින් මේ දෙකම එකම කමටහන්. ඒ කියන්නේ මේ මේ විපස්සනාවට දෙකම වළංගුයි. ඒ නිසා කිසි ගැටලුවක් කරගන්න එපා. මේ පිම්බීම හැකිලිම හොඳට දැනෙනවා නම් ඒ ඔස්සේම හිත පවත්තන්න, ඒ ඔස්සේ සතිය දියුණු කරන්න. නොදැනෙන ආනාපානයට මේ ප්‍රශ්න කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් අය මේ ආනාපානේ නොදැනෙනවා කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ කිසිසේත්ම. Tamanට හොඳට දීමීම හැකිනීම තුළ සතිය පිහිටනවා නම් ඒ ඔස්සේ හොඳට ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. අවසරයි සවන්නාස. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපානා සති භාවනාව කරන්නෙක්මි. භාවනාව පටන්ගත් විට මුලදී ආශ්වාස ප්‍රාශ්වාසය හොඳින් වැටහුණි. ආශ්වාසය රළු බවත් ප්‍රාශ්වාසය සියුම් බවත් වැටහුණි. ආශ්වාස ප්‍රාශ්වාසය සියුම් වන විට කය දෙපසට පැද්දීම දැනුනි. ඊට පසු නැවත සියුම් ආශ්වාස ප්‍රාශ්වාස දැනි එය ක්‍රමයෙන් නොදැනෙන තත්වයටපත් විය. ටික වේලාවකින් හිස් බවක් ඇති වී කයේ ගැස්සීමක් සිදුවිය. ගැස්සීම කීපවරක් විය. ඊට පසු කයේ වේදනාව දැනුනි. එම වේදනාව නොදැනී යන ආකාරය බලා සිටියෙමි. ඒත් වේදනාවක් නැතිවන විට තවත් තැනක වේදනාවක් පටන් ගත්තේය. මෙසේ වේදනා අඩු වී යන විට බුබුලු බුබුලු නැගී ගලා යන බව පෙනුනි. එය නොකඩවා පැය භාගයක් පමණ පැවතුණි. පර්යංකය පැය දෙකක් සිටි නමුත් දවල් දාණයට සීනුව නාද වූ නිසා පර්යංකයෙන් නැගිටියෙමි. කයේ ගැස්සීම ඇතිවන්නේ නිින්ද යාමක් නිසාද? දෙවෙනි ප්‍රශ්නේ බුබුලු ඇතිවන්නේ ධාතුවල ක්‍රියාවද්ද යන මේවා පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් ඔය පළවෙනි එකෙන් මොකක්ද අහන්නේ මේ කයේ ගැස්සීම ඇතිවන්නේ නිින්ද යාම. ඔව් නෑ එහෙම කියන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් හොඳට හිත මේ එකඟ වෙනකොට දැන් අපේ මේ කියන්නේ මේ භාවනාව හරහා අපේ ස්නායු පද්ධතිය හොඳින් සක්‍රිය වෙන්න ගන්නවා. හොඳට උත්තේජනය වෙනවා. අපිට මීට කලින් වැඩ නොකරපු යම් යම් ස්නායු කොටස් හොඳට වැඩ කරන්න ගන්නවා. විශේෂයෙන්ම ස්නායු කියන වචනයට වඩා බොහොම මොළයේ යම් යම් කොටස් හොඳට සක්‍රිය වෙන්න ගන්නවා. ඒවා මෙතෙක් කල් කවදාවත් වැඩ කරපු කොටස් නෙමෙයි. භාවනාව හරහා අන්න ඒවා දැන් කූද්දලා ගන්නවා. ඒවා අවදි කරලා ගන්නවා. අන්න ඒ අවදි කරලා ගැනීම සමහරවිට අපිට අපිට කයට දැනෙන නිකන් එකපාරට නිකන් මේ ගැස්සෙනවා වගේ දෙයක්. නිකන් නලියනවා වගේ දෙයක්, ගැස්සෙනවා වගේ දෙයක්. තමයි මේ කෝමි දෝනවා වගේ දෙයක්. වගේ විවිධ විදිහට මේ අර මෙතෙක් නොතිබිච්ච එහෙම නැත්නම් මෙතෙක් අවදි නොවිච්ච ස්නායු එහෙම නැත්නම් මොලේ කොටස් අවදි වෙන එක අපිට දැනෙන්න පුළුවන්. ඉතින් ඒක Taman තේරුම් ගන්න තියෙන්නේ මේක කිසි වරදක් නැහැ. ඊළඟ ප්‍රශ්නය අ ප්‍රශ්නය අහන්නේ මේ බබුළු ඇතිවෙන බබුළු ඇතිවෙන. දැන් ඇත්තටම මේ කියන්නේ වේදනාව බලනකොට බුබුලු වගේ දකින්නවා කියන එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. මොකද දැන් අහලත් ඇති මීට කලින් අපේ ධර්ම සාකච්ඡාවේදීත් අපි සාකච්ඡා කළා දැන් බුදුරජාණන් වහන්සේ වේදනාව සමාන කරන්නෙම අර වැස්ස වෙලාවේදී වතුර මත පතිත වෙන වැසි බිඳු වලට. දැන් වැස්ස වෙලාවේ වතුර බිඳු පතිත වෙනවා ඇතිරෝ නැති වෙනවා. ඊළඟට තව තැනක බිඳු ඇතිරෝ නැති වෙනවා. ඉතින් මේ හැම තැනම බුබුලු ඇතිරෝ නැති වෙනවා. බුබුලු ඇතිරෝ නැති වෙනවා. ඉතින් මේ මෙතන තේරුම් ගන්න තියෙන්නේ මේ වගේම ස්වභාවයක් අපි මේ වේදනාව නිරීක්ෂණය කරද්දී අහුවෙන්න පුළුවන්. වේදනාව බුබුලු උපමා කියලා කියන්නේ වේදනාව මේ දිය බුබුලු වලට තමයි උපමා කරන්නේ. මේ දිය බුබුලු තනින් තන ඇති වෙනව නැති වෙනව. තනි ඇතින තියෙනව නැති වෙනව. ඒ ඔය தත්ත්වය තමයි අත්දැකලා තියෙන්නේ. ඉතින් ඒක කිසි ගැටලුවක් නෑ මේ අර අපි අපේක්ෂා කරන දේ නෙමෙයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔතන වෙලා තියෙන්නේ අපේ හිත ඉල්ලනවා එකක්. ඒ භාවනාවෙන් පෙන්නන වෙන එකක්. ඉතින් අපි ප්‍රශ්න කරනවා. ඉතින් ඒක ඒක අපේ අපේ සමානට ඉගෙන ගත්ත දේවල් පොතේ දැනුම නිසා වෙන්න පුළුවන්. නමුත් භාවනාවෙන් ලැබෙන අත්දැකීම අපි ඒ විදිහට බාරගෙන ඒකේ නිරීක්ෂකයෙක් වෙනවා නම් අපිට ওই විදිහට සැක පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක Taman තේරුම් ගන්නයි තියෙන්නේ. අවසරයි පස්වන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාවේ මූල කර්මස්ථානයේදී හුස්ම රැල්ලට සිත තබාගෙන සිටිමි. මේ අතර සිතුවිලි ඇති වී නැති වී යයි. ටික වේලාවකින් හුස්ම රැල්ල සංසිඳී සිත සමාධි වේ. නැවතත් සිතුවිලි පැමිණේ. ඒ දෙස හොඳින් බලා සිටිමි. එවිට නැති වී යයි. තවත් අවස්ථාවක මුහුණ අත්පා යනාදිය කුහුඹුන් කන්නා වගේ දැනේ. ඒ දෙස බලා සිටින විට එයත් නැති වී ගියේය. ඉන්පසු මාගේ ඔළුව මහා බරක් උසලාගෙන ඉන්නවා වාගේ දැනුනි. වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කළත් එය බොහෝ වේලා පවතිනි. ඉන්පසු ටික වේලාවකින් කිවිසුමක් ගොස් තිගැසී ගියේය. ඇස්සර බලන විට පෑකුත් විනාඩි 10ක් ගත වී තිබුණි. මා පරයන්කෙන් නැගිට සක්මනට ගියේය. එහෙත් ඔළුවේ බරගති විනාඩි 15ක් පමණ තිබී සංසිඳී ගියේය. මේ මාගේ භාවනාවේ අත්දැකීමයි. මේ ගැන පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව අවබෝධ වේවායි පතමි. මම හිතන්නේ හුඟක් පැහැදිලි ඇති කියලාත් හිතනවා. මම දැන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් කයේ බරගතියක්, ඔළුවේ බරගතියක් නැත්නම් සමහරලාවට ඇඟේ යම් කොටසක බරගතියක් දැනෙනවා කියන්නේ ඉතින් එතන පටවි ධාතුව තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. මේක සුතමේ ඥානයේ වශයෙන් තියාගන්න. පටවි ධාතුවේ ලක්ෂණ සාමාන්‍ය හයක් පෙන්눔 කරනවා. තද තද ගතිය, තද රළු බර කියන එක තමයි යෝකේ අර බර පැත්තේ තියෙන්නේ. ඊළාට මොලොක්, සිනිඳු, සැහැල්ලු කියන එක තමයි අනිත් පැත්තේ තියෙන්නේ. ඉතින් ඔය ලක්ෂණ හයෙන් කොයික ප්‍රකට වුණත් ඔක පටවි ධාතුවේ ලක්ෂණ ප්‍රකට වීමක්. ඉතින් දැන් ඒතර තද බරගතියක් දැනලා තියෙන. එතකොට පටවි ධාතුව තමයි මේ අවස්ථාවේදී Tamanට ප්‍රකට වෙලා තියෙන්නේ. ඊළඟට අර කූඹි දෝනෝ වගේ දැනෙන ඒ ස්වභාවයන් ඇත්තටම අර කලින් විස්තර කරා වගේ මේ ඒ කයේ යම් යම් කොටස් වල එක්තරා අන්දමක අවදිවීමක් තමයි පෙන්눔 කරන්නේ. අනිත් එක Tamanගේ සතිය හොඳට තියුණු වෙනකොට අර කලින් නොදැනුණ මට්ටමේ සංවේදී බවක් මේ හිතට ඇති වෙනවා. එතකොට දැන් කයේ සාමාන්‍යයෙන් කලින් තියෙන්නත් පුළුවන් ඔය වගේ පුංචි බොහොම සියුම් වේදනාවන්. නමුත් ඒවා අපිට දැනෙන්නේ නැහැ, ප්‍රකට නැහැ. මොකද අපේ හිත රළුයි. නමුත් දැන් භාවනාව හරහා දැන් මේ හිත බොහොම සියුම් කරනවා, සංවේදී කරනවා. ඒ වෙලාවේදී ඔන්න දැනෙන්න ගන්නවා. ඒකයි වෙන්නේ. දැන් ඊළඟට ආයෙත් ටිකක් භාවනා පාරයන්කින් නැගිට්ටට පස්සේ තව ටිකක් වෙලා ගියාට පස්සේ ඔන්න ආයෙත් ඒක නොදෙනී යනවා. මොකද ආයෙ හිත රළු වෙනවා. ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. මේ සියලු දේ විවිධ ධාතුන්ගේ ඒ ඒ අවස්ථානුරූප ප්‍රකට වීමයි වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගත්තනම් මේක ඒ කියන්නේ මේ තමන් බලාපොරොත්තු නොවුනට මේ එක එක අවස්ථාවේ මේ කයේ විවිධ ධාතුන් එයාට අවශ්‍ය දේවල් පෙන්නනවා. අපි ඒක නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. අවසරයි සයන්ස්. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරන්නෙමි. මට නාසය අග හුස්ම දැනෙන්නේ නැත. නමුත් භාවනාව පුරාවටම මගේ සිත නාසය අග රඳවාගෙන සිටින්නෙමි. සිත කිසි අතක නොයයි. අද භාවනාවට වාඩි වී ටික වේලාවකට පසු සිත හොදට තැන්පත් කරගෙන බලා සිටියෙමි. මට දැනුනේ මහා කම්මැලිකමකුත් ඇගේ ලොකු විඩාවකුත්. නමුත් මම හිත දැඩි කරගෙන බලා සිටියෙමි. මගේ සිත මා ඉදිරිපිට ආසනයක තබා ඉන්නා වගේ මට දැනුනි. ටික වේලාවකින් මගේ මුළු ඇගම තදවන්නට පටන් ගති. මම බලා සිටියෙමි. මගේ සිතට වැටහුනේ පටවි ධාතුවයි. නැවත බොහෝ සංසුම් බවක් ඇති වුනි. ආයෙත් මාව පිම්බී උඩට එසවෙන්න හදනවා වගේ දැනුනි. මා බලා සිටියෙමි. ටික වේලාවකින් එයද නැති වුනි. නැවතත් තද ගතිය ඇති විය. ආයෙත් මුළු ඇගම කකුල් පවා පැහැදිලිව රත් වූ බවක් මට දැනුනි. එක වේලාවක මට දැනුනේ තද ගතිය මුසුව මාව පිම්බෙන ගතියකි. වේලාවකට බොහෝ සංසුන් වන අතර නැවතත් කුමක් හෝ එවැනි දෙයක් දැනේ. හොදින් ඉදිරිය බැලුවොත් රන්වන් පාට ගුළු මත වී ගුලි මතු වී විශාල වී නැති වී යයි. පැය දෙකක් පුරා මෙසේ විය. ස්වාමින් වහන්සේ මා මෙනෙහි කළ යුත්තේ කෙසේද? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට වහවහා මාර්ගඵල නිවන් සුවත් මෙනෙහි කරන්න කියලා අවශ්‍ය නැහැ. දැන් ඇත්තටම කරලා තියෙන විදිය හොඳටම හොඳයි. يعني තමන් මේ ඔක්කොම ටික හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. දැන් මෙනෙහි කිරීම කියන එක අපි සාමාන්‍යයෙන් කරන්නේ මුල් අවදියේදී ආධුනික කාලයේදී මොකද හිතට ශක්තිමත් නැහැ හිත ශක්තිමත් නැහැ හිත නිතරම වෙන වෙන අරමුණු වල දුවනවා. ඉතින් අපි අර එක අරමුණක හිත තියලා ඒක ස්ථිර කරන්න, තව දුරටත් ඒකෙම ස්ථාවර කරන්න අපි ඔන්න මෙනෙහි කරනවා. නමුත් ඔය මෙනෙහි කිරීම කාලයක් යනකොට ටිකක් බරක් වෙනවා. එතකොට අතාරින්න දාන්න වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ කයේ තියෙන දේවල් හොඳට නිරීක්ෂණය කරගෙන යන්න මෙනෙහි කිරීමකින් තොරව. දැන් මේ කරලා තියෙන්නේ ඒ වැඩේ හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. මුකුත් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඔය විදිහටම නිරීක්ෂණය කරගෙන යන්න දිගට නිරීක්ෂ ඔය ඔය විදිහට තමන් මුකුත් සැකයක් ඇති කරගන්නේ නැතුව සැකනම් නැවතත් ඉරියව්වට එන්න. සැකයක් ඇති වුණ ගමන් නැවත ඉරියව්වට ඇවිල්ලා ඕන්නම් ඉන්නවා කියලා මෙනෙහිම කිරීමක් කරන්න පුළුවන්. අත්‍යවශ්‍යම නම්. හැබැයි ඒ එතකොට ආයි අර අපි හදාගත්ත සංසිඳිච්ච බව කැඩෙනවා. කළා බලන්න, කළා බලලම මේක පොඩ්ඩක් තේරුම් ගන්න. අර තරම් හොඳට දැන් නිරීක්ෂණය කර කර හිටියා. ඔන්න මාක් හරි හේතුවක් නිසා ඔන්න මෙනෙහි කරන්න හිතුණා. ඔන්න කළත් බැලුවා. බැලුවාම ඔන්න අර තිබිච්ච එක කඩාගත්තා. ඉතින් ආයෙත් පොඩ්ඩක් උත්සාහ කරලා ඔන්න ආයෙ හදාගත්තා. ඔන්න එතකොට තේරෙනවා මේ මෙනෙහි කිරීමෙන් තොරව දැන් හොඳට මේක නිරීක්ෂණය කරගෙන යන්න පුළුවන්. මොකද්ද මේක වෙන්නේ කියලා පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ওই தත්ත්වය හදාගෙන තියෙනවා නම් එතකොට මේ කයේ විවිධ අවස්ථාවල විවිධ දේ ප්‍රකට වීම Tamanට නිකන් සාක්ෂිකාරයක් වෙන්නයි තියෙන්නේ. ඒකට මේ සම්බන්ධ වෙන්නේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ අපි සාක්ෂිකාරයෙක් වෙලා කටයුතු කරනවා. එච්චරයි වෙන්නේ එතකොට. අවසරයි ස්වාමීන් වහන්සේ හත්වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාද තබන විට ගැටෙන තැන් තද බව, ඔසවන විට ලිහිල් බව, පාද නැමෙන බව, කෙලින් තබන බව යන මේ ලක්ෂණ දැනගන්නේ කාය ස්පර්ශය නිසාය. නමුත් ක්ෂණිකව සිතින් දැනගැනීමක් කරන බව වටහා ගතිමි. මෙය පරයන්කේදී ආනාපාන සති භාවනාව කරන විට සිදුවන්නේ හුස්ම පිළිබඳව දැනීම හා සිතින් දැනගැනීමකි. එසේනම් නිරතුරුවම සිත කයට බැඳී පවතින බවත් රූප හා නාම ධර්ම ඇතිව නැතිවන බවත් හැඟියයි. මා වටහාගත් ආකාරය නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. හොඳයි වටහාගෙන තියෙන ආකාරය හොඳයි, නිවැරදි. ඒ කියන්නේ හැබැයි මේ දේ සමාලාවට નિરાයාසයෙන් ඔය වැටහීම එනවනම් ඒක නතර කරන්නත් නරකයි. ඒක එන්න දුන්නට කමක් නැහැ. හැබැයි මේ නිරීක්ෂණය ආවට පස්සේ අරක මොකද්ද මේක මොකද්ද කියලා හිතලා ගන්න ගියොත් එතකොට එතකොට පොඩ්ඩක් අපි අවුල් කරගන්නවා වැඩේ. එහෙම නෙමෙයි මේ දේ හොඳට දැන් නිරීක්ෂණය කරගෙන ඉඳද්දී ඔන්න ෂණිකව තේරෙනවා. ආ මෙන්න මේකයි වෙලා තියෙන්නේ. කියලා නිකන් බොහොම සුළු වෙලාවකින් ඒක තේරලා එහෙම ඉවරලා යනවා. ඒක නිවැරදි. දැන් ඔය අ මේ කයේ දැන් ආස්වාස ප්‍රස්වාස කියන කායික එහෙම නැත්නම් රූප රූප කොටස දැනගන්නේ නාම කොටසින් සිතින් එහෙම නැත්නම් අපේ මනසින් එතකොට මේ දැනීම නාමික පැත්තේ තියෙන නාම පැත්තේ තියෙන දැනීමත් රූප පැත්තේ තියෙන ඒ රූප වලින් කරන විවිධාකාර ධාතු වල ප්‍රකට කිරීමත් ඔය දෙක ඉතින් සැසඳිලා යනවා. එතකොට මේ ධාතුන් දැනගන්නේ නාම නාම පැත්තෙන්. එතකොට මේ නාම රූප වල එක්තරා අන්දමක පතිච්ච මොකද කියන්නේ? පතිච්ච මේ පටිච්ච සමුප්පන්න ස්වභාවයක් තියෙනවා. ඇත්තටම මේ රූප වලින් කරන විවිධාකාර වෙනස්කම් තමයි මේ නාම ටික ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. එතකොට මේ රූප නිසා නාම ඇතිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේම නාම නිසා රූප ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔය දේ දෙපැත්තටම සිද්ධ වෙනවා. එතකොට මේක අපි සාමාන්‍යයෙන් උතට කියනවා පච්චේ පරිග්ගහ ඥානෙ එහෙම කියලා ඉතින් ඕන කැමති නම් නමක් දාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට අර මේ නාම රූප අතර තියෙන සහසම්බන්ධය නැත්නම් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය තමයි ඔය ටික ටික හෙලි වෙලා තියෙන්නේ. ඉතින් ඕක කරගෙන යන්න මේ තමන්ට යමක් වැටහෙන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අවසරයි සානස්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින පරයන්කේ ආනාපාන සති භාවනාවේදී මුහුණ දුන් අත්දැකීම් මෙසේය. මම දැන් මෙතන යන සිතින් භාවනාව ඇරඹුවා. ආනාපානය බලන අතරදී සිතවිලි ආවා. ඒ සිතවිලි නොසලකා හැරීමෙන් හා ධර්මතාවයක් බවව මෙනෙහි කිරීමෙන්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කිරීමෙන් ගෙවි ගියා. කිහිප අවස්ථාවකදී මතෝ මේ සිතවිලි අභිභවා මතුවන ආනාපානය ගෙවී යාමත් හිස්තන මතුවීමත් සමග ගත දැඩි ලෙස සසලවීම චිත්තක්ෂණ කීපයක් ලෙස සිදු වූවා. නැවත විවිධාකාර සිතුවිලි වලට මුහුණ දුන්නා. එය ධර්මතාවය බල බලා සිටියා. සිතට කිසිදු අර්ථයක් අර්ථයක් ඇති වූයේ නැත. ඒ අතර සිතට හිස්තැන අරමුණු වූ සෑම අවස්ථාවකදීම ප්‍රසන්නවත් බව මෙන්ම ඒ තුල යම් වේලාවක් රැඳී සිටීමට හැකි වූවා. පර්යංකයේ අවසාන භාගයේදී හිස්තැන ඊතා ප්‍රසන්නව දිගු වේලාවක් රැඳී සිටීමට පුළුවන් වුණා. ස්වාමින්වහන්සේ ඒ අතර කය පිළිබඳ හැඳීමේ කය පිළිබඳ හැඟීම මුලින් කය සැහැල්ලු වූ අවස්ථාවකට පසු නැවත මතුවේ භාවනාවේ අවසාන කාලය තුලදීය. එවිට නැවත කය තදින් සසලවන බව එනම් වෙවුලන වාසේ වැටුණා. විටින් විට කය ඇති බව සුළුෙන් වේදනා මතුවන බවක් දැනුණා. විට පර්යංකයෙන් නැගීතා ඔබ වහන්සේ උපදේශ පතමි. තෙරුවන් සරණයි. හැබැයි මේ මේ ප්‍රශ්නවලදී පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ හැමෝටම එකම විදිහට යන්න අවශ්‍ය නැහැ. කියන සමහර අයට මේ කායानुපස්සනාව හරහාම ඒ පැත්තකින් යන්න පුළුවන්. තවත් සමහර අයට කායानुපස්සනාවේ ටිකක් යෙදෙනකොට ඔන්න සිතුවිලි වලට නැඹුරුතාවයක් දීලා ඒකට ප්‍රමුඛතාවයක් දීලා ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. තවත් සමහර අයට දැන් මේ ප්‍රශ්නේ තියෙනවා වගේ ආනාපාන සතිය බල බල ඉන්නකොට ඒකේ අර හිස්තන ප්‍රකට වෙලා ඒක ප්‍රගුණ වෙලා ඒක තව තව පැතිරිලා ඒ ඔස්සේ යන්නත් පුළුවන්. ඉතින් ওই විවිධ පැති තියෙනවා. ඉතින් තමන් මේ අනුන්ගේ දේවල් අහලා ඒ ඔස්සේ යවන්න හදන්න නම් එපා. එතකොට ඔක්කොම පටලව ගන්නවා. තමන් එක එක තමන්ට හුරු වෙච්ච එහෙම නැත්නම් සාංශාරික වශයෙන් අපි පුරුදු කරපු භාවනාවන් මතුවෙන්න පුළුවන්. තවත් සමහරවිට අපි දැනට අපි ගාව තියෙන මේ ආශ්‍රව අනුසය ධර්මයන් අනුව භාවනාව පෙළ ගැහෙන්න පුළුවන්. අපි දිනු කළා තියෙන යම් යම් ඉන්ද්‍රිය ධර්මවල තීව්‍රතාවය, උච්ඡන්න භාවය අනුව ඒ පැතිවලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මේ අනුන්ගේ අත්දැකීම් අනිවාර්යයෙන්ම ඊළඟ පර්යන්කේදී අනාගතයේදී මටත් ඒ විදිහටම හම්බ කියලා වැරදි නිගමන වලට එන්න එපා. එතකොට දැන් මෙතෙන්දී විශේෂයෙන්ම දැන් හිස්තන ප්‍රකට වීමේ යන ඒ ක්‍රමයේදී ඇත්තටම තමන් හුඟක් වෙලාවට අරමුණු වලට මුල් තැන නොදී අරමුණු අරමුණු වල නිමිති නොගෙන යන පැත්තකට තමයි යොමු වෙන්නේ. ඒකට ඒ පැත්තක් තමයි දැන් ඔය ටික ටික පෙන්눔 කරලා තියෙන්නේ. ඕක තව කියන්නේ මේ වැඩි දියුණු වෙන විදිහට යමක් කළ යුතුද ඒ දේ තමයි කරන්න තියෙන්නේ. ඒක ඒ කියන්නේ දැන් ආස්වාද ප්‍රස්වාසයේ දැන් අපිට මුල මුලදී ඒකේ රළු කොටස් තමයි වැටහෙන්නේ. ඊළඟට තව ටිකක් දියුණු කරගෙන යනකොට ඔන්න බොහොම සියුම් කොටස් බව වැටහෙන්න ගන්නවා. ඔන්න ඊට පස්සේ ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර තියෙන ඔන්න හිස්තනකුත් වැටහෙන්න ගන්නවා. ඊළඟට ඔය හිස්තන ටික ටික ටික ටික පැතිරෙන්නත් පුළුවන්. ඉතින් ওই වගේ ස්වභාවයකුයි තියෙන්නේ. ඉතින් ওই විදිහට කරගෙන යන්න එතකොට අර මුලදී Tamanට අනිවාර්යයෙන්ම ආස්වාස ප්‍රස්වාසයේ පොඩ්ඩක් මූලික කරගෙන යන්නත් ඕනේ. ඒක පාර්ටම හිස්තන අල්ලන්න යන්න එපා. බොහොම ආධුනික මනසකින් බොහොම සියුම්ම ওই වැඩේ පටන් අරගෙන දැනෙන දේත් එක්ක හිත තියාගෙන යනකොට ප්‍රමාණිකූලව සතිමත් වෙනකොට අන්න හිස්තන ප්‍රකට වෙන්න ගන්න පුළුවන්. අර ඒ සඳහා ගත වෙන කාලය එන්න එන්න Tamanට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු හිස්තන ප්‍රකට වෙන්න ඉස්සර අපිට ගියා නම් පැය භාගයක්. ටික කාලයක් යනකොට ඔන්න විනාඩි 20න් හිස්තන හොඳට ප්‍රකට වෙනවා. තවත් කාලයක් යනකොට විනාඩි 10න් හිස්තන ප්‍රකට වෙනවා. ඉතින් ওই වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඔය தත්ත්වය ඩිගට අත්දකින්නයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ නාවනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව පිළිබඳයි. සක්මන් කිරීම ආරම්භත්ම වම දකුණේයි මෙනෙහි කිරීමට සිත ඉඩ නොදේ. හුදු සක්මන පමණක් નિરાයසෙන්ම සිදුවේ. සිතුවිලි ඉඳහිට මතුවද එතනම දිය වී යයි. සිතේ සංහිඳියාවක් පවතී. බාහිර දේ ගැනවත්, ශබ්ද ගැනවත් සිත යොමු නොවේ. ටික වේලාවකදී ඇහි පිහාට බර වී තද වී ඇති ඇති බවත් ඇසිබිය නොවැදේ ඉදිරියට නොවැදේ ඉදිරියට පෙනීම පාදෙසටම යොමු වේ. තද නින්දකදී මෙන් දැනේ. ශරීරය ගැන හැඟීමක් නැත. පතුල් දෙක මාරු වීමක් පමණක් දැනේ. ඇවිදින කෙනෙක් නැති බවත් ඇවිදීමක් පමණක් සිදුවන බවත් ශරීරයේ පාලනයකින් තොරව දෙපසට වැනේ. මින් ඉදිරියට ඇවිදීම ආයාස කර බව හැඟේ. සක්මණින් පරයන්කයට යයි. මූල කර්මස්ථානයේට ආනාපාන සති සතියයි. පරයන්කේදී පටල් වී වාඩි වී අවධානයේ ශරීරයට යොමු කෙරේ. මම දැන් මෙතන යයි සිත මෙතන යයි සිත යොමු කිරීමද පීඩාකාරීය. අවධානය හුස්මට යොමු වේ. වාර කිහිපයක් හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස වැටෙහි. ක්‍රමයෙන් හුස්ම නොදෙනියයි. අවධානය මුහුණු ඉදිරියට යොමු වේ. ඉඳ හිට ආශ්වාස ප්‍රාශ්වාසය දැනී නොදෙනියයි. මනස කේන්ද්‍රගත වී එක් ලක්ෂයකට පමණක් පවතී. ශාරීරියේ දෙසට සිත යොමු කිරීමට ගත් උත්සාහය નિરර්ථකය. බාහිර ශබ්ද ගැන අවධානයක් නැත. ශබ්ද බාහිරින් ඇසී එතනම නිරුද්ධ වේ. ශරීරය පිළිබඳ දැනීමක් ඇත. නමුත් ශරීරයට අවධානය යොමු කළ නොහැකිය. කයෙහි දැවිලි තැවිලි චංචල කම්පන බාහිරින් පවතින දෙයක් ලෙස දැනේ. එය දැරිය හැකි දුකක් ලෙසින් දිගටම පවතිනක් ලෙසටත් වැටහේ. නමුත් මේවා මෙනෙහි කළ නොහැකිය. සිත කේන්ද්‍රයෙන් බාහිරට නොයයි. මනසේ සිතිවිලි නැත. රූපද නොපෙනේ. නොසෙල්වෙන නොසැ නොසැලෙන ගතියක් සිතෙහි ඇත. සිත අචංචලය. සිතුවිල්ලක් ඇතිද එතනම නැති වී යයි. භාවනා නොකරන සාමාන්‍ය ජීවිතයේදී සිතට සිතුවිලි පැමිණීමත් නැතිවීමත් එසැනින් වැටහෙයි. ඒ සමග සිතෙහි හිස් බවක් දැනේ. මේ දැනට භාවනා අධ්‍යක්ීමේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට ඊට යහපත්ව අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. සෑහෙන කාලයක් භාවනා කරපු කෙනෙක් වගේ වැටහෙන්නේ. පොඩ්ඩක් ඒ බව මතක් කරන්න පුළුවන්ද? කවුද මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ? කාගෙත් දන්නේ නැහැ ප්‍රශ්නේ නේද? මේ කියවපු ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. මාත කොච්චර කාලකින්ද වගේ භාවනා? මෙහාට ඇවිල්ලා ගිය අවුරුද්දට කලින් අවුරුද්ද නොවැම්බර් වල ඉඳලා නොවැම්බර් පළවෙනි සැරේ ආවේ. නිතර භාවනා කරනවනේ නේද? භාවනා කරනවා. හරි හොඳයි. ඒක තමයි ඒ කියන්නේ දැන් නිතර භාවනා කරගෙන යනකොට අපිට ඒ කියන්නේ වම දකුණ කියලා කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය සතිය පුරුදු කරන්න, සක්මන පුරුදු කරන්න හඳුන්ලා දෙන්න තමයි ඒ වම දකුණ කර්මස්ථාන යොමුනා වෙන්නේ. ඊළඟට සක්මන් භාවනාව හොඳින් හොඳින් ප්‍රගුණ වුණාම තමන්ගේ හිත નિરાයාසයෙන්ම යන්නේ අර තමන්ට දැනෙන දෙයට. ආයි මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. තමන්ට හොඳට දැනෙන දේත් එක්ක සක්මන් භාවනාව තියෙනවා. ඊළඟට ඒ දැනෙන දේත් ඊළඟට තව කාලයක් කොහොම කරගෙන යනකොට දැනෙන දේ ගැනත් හිතේ නිකන් තරන්දමක බොඳ වී යාමක්. ඒ ගැන තීච්ච අර කුතුහලය එහෙම නැත්නම් ඒ ඒ විස්තර ගැන තිබිච්ච උද්‍යෝගය එහෙම දුර වෙලා නිකන් බොහොම හිත සිතුවිලි වලින් තොරව අරමුණකින් තොරව නිකන් නිදැල්ලේ මතු පිට නිකන් පවතිනා වගේ ස්වභාවයක් එනවා. අරමුණකින් තොරව දැන් සක්මන සිද්ධ වෙනවා. ඒක බොහොම එක්තරාන්දමින් හරි රසවත් අවදියක්. ඕක ඉතින් භාවනාව කරලම තමයි ගන්න තියෙන්නේ. ඕක එක පාට අපිට කිසිසේත්ම හිතලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ සක්මන් භාවනාව හොඳින් කරලා කරලා කරලා කළම තමයි ඕක එන්නේ. ඉතින් මහත්යට ඔය தත්ත්වය තමයි දැන් ඔය ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ওই தත්ත්වය දිගට ප්‍රගුණ කරන්න නැවත ඒ කියන්නේ තමන් රළු අරමුණක හිත නැහැ කියලා රළු අරමුණු හඳුන්ලා දෙන්න යන්න එපා. එහෙම හඳුන්ලා දෙන්න ගියොත් ඔන්න භාවනාවට අකුල් හෙළුවා වෙනවා. ඒ වෙනුවට බොහොම හිත සංසිඳෙන්න අරමුණකින් තොරව හිත පවතින ඉඩ දෙන්න. ඔය தත්ත්වය හොඳට හොඳට ප්‍රගුණ කරන්න. ඊළඟට පරයන්ක භාවනාවේදීත් ඔය හා සමාන තත්ත්වයක් තමයි මට තේරෙන විදිහට අත්දැකලා තියෙන්නේ. කියන්නේ තමන්ට මම දැන් මෙතන කියන එකට යන්නේ නැහැ. ඒ වෙනකොට ඔන්න හුස්ම රැල්ලට කෙලින්ම හිත යනවා. ඒකත් නිකන් ඒකේ තියෙනත් අරමුණු රස එන්නේ නැහැ. ඒකත් නිකන් බොද වෙලා වගේ, තැම්පත් වෙලා වගේ ස්වභාවයක් තියෙන්නේ. දැන් අරමුණකින් තොරව හිත පවතින්න පුළුවන් ශක්තිය ගොඩනැගිලා තියෙනවා. හරියට නිකන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපි ප්ලේන් එකක් එක පාටම උඩට උස්සන්නේ නැහනේ. දැන් අපි ඒක බොහොම වේගෙන් මේ පොළොව දිගේ, ධාවන පතේ දිගේ මුලින් ඇදගෙන යන්න ඕනේ. සෑහෙන වේගකින් ධාවනය වෙනවා. ඒ ධාවනය වෙන කාලය වගේ තමයි මේ අපි මුලින් භාවනා කරන කාලය. දැන් ඊට පස්සේ ඔය අවදිහ වෙනකොට දැන් ඔන්න ඉස්සෙන්න ඇවිල්ලා තියෙන. දැන් අර පොළොව වගේ රළු වලමුණක් දැන් ප්ලේන් එකට අවශ්‍ය නැහැ. දුවන් යානයට අවශ්‍ය නැහැ. දැන් මේ ඊළ වායු පතේ උඩත් එයාට සමබරව ඉන්න පුළුවන් හැකියාව දැන් එනවා. අන්න ඒ වගේ දැන් මහත්යාටත් මේ රළු අරමුණකින් තොරව දැන් හිත පවත්වන්න පුළුවන්, සතිය පවත්වන්න පුළුවන් පසුබිම තමයි ඔය හැදීගෙන එන්නේ. ඒක දිගට කරගෙන යන්න. එතකොට ওই ශක්තිය තව තව දියුණු වෙනවා. අරමුණකින් තොරව හිත නැත්නම් සතිය පවත්වන්න පුළුවන් හැකියාව දියුණු වෙනවා. අනිත් එක කියන්න තුනේ ආ ඊළඟට දැන් සිතුවිලි එනවා යනවා. හැබැයි ඒකට අහු වෙන්නෙත් නැහැ. හිත නැවතත් නැවතත් තැම්පත් වෙනවා. ආයේ හිතුවිලි එනවා යනවා. නැවතත් තැම්පත් වෙනවා. අර ඒ තැම්පත් වෙච්ච ස්වභාවය Tamange නිකන් gedara වගේ කරගන්න දැන්. තේරෙනවද කියන එක? ඒක තැම්පත් වෙච්ච ස්වභාවය තමයි නිකන් තමන්ගේ දැන් නිවහන වෙන්න ඕනේ. දැන් මේ ආගන්තුක වෙන සිතුවිලි කියන්නේ නිකන් ආගන්තුකේ විතරයි. ඒවා දැන් අපිට වැඩක් නැහැ. ඒවා නිකන් හිත දැන් මිදිලා. ඒවා ඒවා ඔස්සේ යන්නේ නැහැ දැන්. ඒවට තීච්ච රසය ගිහිල්ලා. ඒවායේ තියෙන නිකන් තවත් අතින් දෙන කාමච්ඡන්දේ සෑහෙන දැන් යටපත් වෙලා තියෙන්නේ. විවිධ අරමුණු වල ඔස්සේ දැන් හිත යන්නේ නැහැ. එක අරමුණක් ගත්තත් එක අරමුණෙත් දැන් හිතින්නේ නැහැ. ඉතින් බොහොම හොඳයි. මේ එතකොට දැන් වෙන වෙන තැන් වලට යනවා ගියාට වැඩිය ඒකේ කාලයක් ඉන්නේ නැහැ. ආයි නිකන් තර තැම්පත් වෙච්ච විවේක ස්වභාවයට හිත එනවා. ඒ විවේක ස්වභාවය තමන්ගේ මොකක්ද ඒකට කියන්නේ මේ නිවහන කරගන්න. තමන්ගේ ස්වභාවිකත්වය ස්වභාවිකත්වය කරගන්න ඒක ඒ පසුබිමේ ඉඳගෙන භාවනාව දිගට කරගෙන යන්න. දැන් අර ඉස්සෙල්ලා වගේ ආයාසයක් දරන්න ඕනේ නැහැ. ලොකු මේ මේ වෙහෙස කරව ඔක බලෙන් කරන්න අවශ්‍ය නැහැ. බොහොම නිවි හැනෙහිල්ලේ සැනසීමෙන් යුක්තව කරගෙන යන්නයි තියෙන්නේ දැන්. හොඳයි. ප්‍රශ්නයක් තියෙනවද වෙන මොකුත්? හොඳයි. හොඳයි. කියන්න. ප්‍රශ්නයක් තියෙනවා මේ කියවන්න අපහසුව. ඔව්. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී භාවනා උපදේශ පරිදි සක්මන් භාවනේ භාවනාවේ යෙදෙමි. පළමුව දකුණ වම වශයෙන් ඉක්මන් ගමනින්ද විනාඩි 3ක් පමණ එසේ ගමන් කර ඔසවනවා තබනවා යනුවෙන්ද පාදවලට සිහිය යොදවා තව කාලයක් මද වේගයකින්ද ඊට පසුව ඔසවනවා යවනවා තබනවා වශයෙන් සැහැල්ලු ගමනින් සක්මන් භාවනාවේ ඉතිරි කාලයේද කරගෙන යන අතර අතර අතරින් පතර සිත වෙනත් අරමුණු කෙරේ ඇදී යන අවස්ථාද එමටය ටික වේලාවකින් සිත පිට ගිය බව දැනි නැවත අරමුණේ සිත පිහිටුවා ගනිමි. පය ඔසවනකොට ඔසවන විට ඇඟිලි තුඩු පොළවෙන් එසවෙන ආකාරයත් යවනවා යනුවෙන් ඉදිරියට යවන විට පය අවකාශයේ පාවී යන ආකාරයත් තබන විට ලනුපැදුරේ පය ගැටෙන ආකාරයත් නිරීක්ෂණය කරමි. විලුඹ පොළවේ ගැටෙන විට තදගතියක් දැනේ. ඒ ආකාරයට විනාඩි 30ක් 40ක් පමණ සක්මන් භාවනාවේ යෙදේ. සක්මන් භාවනාවෙන් පසු ආනාපාති ආනාපාන සති භාවනාවට යමි. ආනාපාන භාවනාව පුරුදු කිරීමේදී අර්ථ පර්යංකයෙන් වාඩි වී පුරුද්දක් වශයෙන් සූත්‍ර පිටකයේ මෙම භාවනාව දැක්වෙන පරිදි අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ආදි වශයෙන් මෙනෙහි කර ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා කර ආස්වාස ප්‍රස්වාසයට සිහිය යොදමි. ඇතුළට එනහා පිටට යන හුස්ම දිග හුස්මක්ද කෙටි හුස්මක්ද වශයෙන් බලමි. ඇතුළට එන හුස්ම නාසයේ මැද ඇතුළත වැඩි ඇතුළට ගිය ඇසිල්ලකින් නැවත නාසිකාග්‍රයේ කෙළවර වැඩි පිටවේ. සමහර අවස්ථාවල ඇතුළට එන හුස්ම සීතල වශයෙන්ද පිටට යන හුස්ම උණුසුම් වශයෙන්ද දැනේ. මේ ආකාරයට හුස්ම වාර 10ක් 15ක් ඇතුළු වී පිට වෙද්දී සිත වෙනත් අරමුණු කරා යයි. ටික වේලාවකින් ඒ බව දැනි නැවත භාවනා අරමුණට සිත යොදමි. එක දිගට භාවනා ආරමුණේ සිත නොපිහිටන අතර පිටට යන වාර ගාන වැඩිය. ආනාපාන සති භාවනාව කරගෙන යද්දී බෙල්ල පිටපස වම් පැත්තේ ඉවසන්න බැරි තරම් වේදනාවක් හටගන්නවා. ඉවසන්නට බැරි වූ විට බෙල්ල දෙපැත්තට හරවා ඉරියව්ව වෙනස් කරගෙන වේදනාව සමනය කරගනිමි. දැනට අවුරුදු කිහිපයක සිට මේ ආකාරයට භාවනා කරගෙන යන නමුත් අපේක්ෂිත පරිදි සිත සමාධිගත වූ බවක් නොවැටහි. නිවසේදී සතියට වැඩි දින වැඩි සතියට වැඩි දිනක් උදේ 5ට පමණ පැයක් ආනාපාන සති භාවනාවේ යෙදෙමි. එය ප්‍රමාණවත් නොවන බව මට දැන් වැටහි. එබැවින් වැඩි කාලයක් ආනාපාන සති භාවනාවේ යෙදීමට අදිඩන් කරගනිමි. භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ භවයේදීම සසර දුකින් මිදීට මිදීමට ධර්මඥානමය කුසලය උපකාර වේවා. එසේම වේවා කියලා තමයි කියන්නේ. හොඳයි. අර මේ බෙල්ල රිදෙනවා කියලා මේ කියන්නේ දැන් පොඩ්ඩක් මේ ලියපු කෙනත් එක්ක කතා කරන්න වෙනවා. දැන් ඔය හැමදාම ආනාපාන සතිය කරද්දී බෙල්ල රිදීම එනවද නැත්නම් يعني මේ දැන් අවුරුද්ද කීපයක් තිස්සේ භාවනා කරද්දී හැමදාම ඔය දේ අත්දකින්නවද එහෙම නැත්නම් අද මේ ටිකේ විතරක් අත්දැක්කද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් හරි කියන්න පුළුවන් අවසරයි ස්වාමීන් හැමදාම වගේ නෝ හැමදාම يعني ආනාපාන සතිය පටන් ගත්ත දවසේ ඉඳන්ම ওই ප්‍රශ්නේ තියෙනවා ආනාපානපති මේ භාවනාව පටන් ගන්න විනාඩි 10ක් විතර ගියාම මේ මේ වේදනාව පටන් ගන්නවා මෙතෙන් මේ නහරයක් දිගේ වගේ වේදනාවක් එන්නේ. සද්දය එහෙම. කවදාවත් මේ පිම්බීම හැකිලිමේ භාවනාව එහෙම කළා නැද්ද? ස්වාමිනාද? පිම්බීම හැකිලිමේ භාවනාව එහෙම පිම්බීම හැකිලීමට හිත යොදලා එහෙම භාවනාව කළා නැද්ද කවදාවත්? කලින් කරලා තියෙන මම මේ ඔව්. දැන් දැන් එන ආනාපාන සති තමයි දැන් කරන්නේ. ඒ කියන්නේ මේ අර මේකට මාරුනේ ඇයි? මාරුනේ මෙහෙට ආවට පස්සේ ඒ කියන්නේ පිම්බීම හැකිලිම පුරුදු කළා. ඔව් කලින් පුරුදු කළා එතකොට ওই ප්‍රශ්නයක් ආවේ නැද්ද? එතකොට ඒ වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ ස්වාමීන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් ආනාපාන සතිය භාවනාව කරන්න ගත්ත දවසේ ඉඳන් මේ බෙල්ලේ මේ මේ ප්‍රශ්නේ එනවා. ඒ එහෙමනම් ඉතින් නුවන්ට හුරු වැඩක් නෙමෙයි කළා දෙන්නේ. ඒ කියන්නේ මේ පිම්බීම හැකිලිම හොඳට ගියා නම් ඒකේ ওই වගේ ප්‍රශ්නයක් මතුවෙලා නැත්තම් පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය කරගෙන ඉදිරියට ගියාට කිසි වරදක් නැහැ. හොඳයි. මොකද මේ ආනාපාන සතියේදී අපිට කියන්නේ අපේ මේ සාමාන්‍යයෙන් මේ ඇස් කියන එක බොහොම ප්‍රබල ඉන්ද්‍රියක්. ඊළඟට මොලේ මේ ඔක්කොම ටික මේ ඔළුව කේන්ද්‍ර කරගෙන ඉන්නේ තියෙන්නේ. ඉතින් අපිට මේ ආනාපාන සතියේ සමබර බව තියාගන්න බැරි වුණොත් යම් යම් වේදනාවන් මේකේ එන්න පුළුවන්. ඉතින් මහත්යට හැමදාම ආනාපාන සතිය කරද්දී මේ වේදනාව එනවනම් කියන්නේ ටිකක් ඕන්ට වඩා සමාලාට ආයාසයක් යොදනවා. කියන්නේ සාමාන්‍යයෙන් ස්වාභාවිකව හුස්ම ඉහළ පහළ යනවා යන්න ඉඩ නොදී ටිකක් මේක බලෙන් කරන්න හදනවා. එතකොට ඔන්න වේදනාවන් එන්න ගන්නවා. ඒ වගේ දේවල් නමුත් පිම්බීම හැකිලිම භාවනා කරද්දී මේ අවධානය යොමු වෙන්නේ කය යට කොටසට. ඒක හරි පහසුයි. එතකොට මේ ඒ කියන්නේ ඔළුවේ බරගතියක් එන්නෙම නැහැ. එන්න තියෙන හැකියාව හරිම අඩුයි. මොකද මේ මේ කය යට කොටස කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අපේ අවධානය අපි මොළය කේන්ද්‍ර කරගෙන නම් යොමු වෙන්නේ. එතකොට ඒක කය යට කොටසට යොමු වුනහම අර මේ තැන් දෙකක යන්නේ දැන්. දැන් ආනාපාන සතියේදී අවධානය යොමු කරන කොටසයි අවධානය තියාගන්න අරමුණයි ඔක්කොම උඩ තියෙන්නේ. ඒකට ටිකක් වෙහෙස කරගතියක් තියෙනවා පුරුදු يعني මේ දෙක සමබර කරගන්න බැරි වුණොත්. නිසා මහත්තයා ආයි මම නම් කියන්නේ පොඩ්ඩක් පිම්බීම හැකිලීමට මාරු වෙන්න. මාරු වුණාම මං හිතන්නේ ඔය ප්‍රශ්නේ සෑහෙන මගහැරේවි. හොඳයි සර්. ඔව්. එහෙම කළා අපි පොඩ්ඩක් නැවත ආයි දැන් හෙට හෙට හම්බ වෙනවනේ. එතකොට ආයි පොඩ්ඩක් ලියන්නකෝ ප්‍රශ්නේ. ඔව්. තිරුවන් සරණයි. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කම්ටහන් වාර්තාව හා සම්බන්ධවයි. ආනාපාන සති භාවනා. මම දැන් මෙතන යන කමටහන්ට අනුව උඩුකය ඍජුව තබාගෙන පර්යංකේ පට්ටල් උනිමි. සම්පූර්ණයෙන් උඩුකයට අවධානය යොමු කළා. එය පෙර දිනට වඩා හොඳ තියුණු සිහියක් විය. කයේ දැනෙන දැනෙන ගතිය අත්දැකීමින් හිටියා. ආනාපානයේ සම්පූර්ණ වාගේ අතුරුදහන් වෙලයි තිබුණේ. එහි කිසිම රූපයක් නොතිබින. වචන ගොළුය. ස්වාමීන් වහන්සේගේ උපදෙස් වලට අනුව ඒ දෙස හොඳින් තියුණු අවධානයක් යොමු කළා. එහි බොහොම සක්‍රීය ස්වභාවයක් සහ ගැඹුරු තියුණු නිහඬ බවක් තිබුණා. ඒ දෙස බලමින් සම්පූර්ණ නිරීක්ෂණය කරමින් විනාඩි 20ක් 30ක් පමණ ඉන්න ඇති. මෙසේ සිටින විට සිත ඇතුලින් නිතරම වාගේ උතුරන පැහෙන ගතියක් දැනිනි. එහි සියුම් හඬක් නිකුත් කරමින් උතුරමින් උතුරමින් තිබුණා. එසේම පෙන දමමින් බිඳෙමින් හට ගනිමින් තිබුණා. එයට අවධානය යොමු කළා. එය තියුණු වී දරුණු ලෙස එළියට එමින් තිබුණා. එබැවින් උපේක්ෂාසිත පවත්වමින් සිටියා. එය ක්‍රමයෙන් නිහඬ වී එයාගේ දේ කරමින් උතුරමින් සහ බිඳෙමින් තිබුණා. මා නැවත දැනෙන තැනට හිත යොමු කළා. එහි ඊතා ගැඹුරු සක්‍රියකමක් තිබුණා. සිහිය ඊතා හොඳින් තිබින. එහි ඊතා සියුම් කම්පන චංචල සියුම් සංවේදනා රැලි උණුසුම සිසිලතා සිසිලසත් මතු වෙමින් තිබුණා. එය වෙනස් වෙමින් ෂණිකව ඇති වෙමින් නැති වෙමින් එළිය එළියට එමින් තිබුණා. ඒවා හොඳින් නිරීක්ෂණය කළා. අතර ඒ සිහිය කිසිවිට ඒ සිහිය කිසිවිට ඒ දැනීම් වලට නතු වුණේ නැහැ. මේ සියලු දැනීම්වල පටන් ගැනීම සිදු වූයේ අර ගොජය තුලිනි. ඒ සියලු දැනීම්, හැඟීම්, සංවේදනා එයට උමනා ආකාරයට ආකාරයට එළියට එමින් තිබුණා. එහි ඇති සීතල උණුසුම් ගති සියුම්ව වෙනස් වෙමින් තිබුණා. සීතල ගතිය තුලම උණුසුමක් තිබුණා. මෙසේ සිටියේදී සිත පැටලී ගියත් නැවතත් මූල කර්මස්ථානයටම පැමිණුණා. එබැවින් හිතේ ලොකු ගැටලුවක් ඌයේ නැහැ. එහෙත් එය ඊතා වෙහෙස කරයි. ඇතුළතින් එන නිරන්තර පෙන ගතිය ඇති වෙමින් බිඳෙමින් තිබුණා. භාවනා වාරයේ පැයක් පමණ වන බැවින් ආසනයෙන් නැගිට නැගිට සක්මන් භාවනාවට ගියා. විවේක ගැනීමට අදහසක් ඇතිවේ. එවිට මට තේරුම් ගියා දැන් තමයි භාවනාව ආරම්භ කළේ කියා. භාවනාව තුළ කිසිම තරංගයක් නැත. එය සංසුන් හිත එය සංසුන් හිතට වමනා ආකාරයට නිරීක්ෂණය කරන බවක් වැටහින. භාවනාව નિરાයාස දෙයකියයි දෙයකි යයි මෙනෙහි විය. සක්මන් භාවනාව ලනු පැදුරට ගියා. මම දැන් මෙතන යන කමටහනට අනුව සිත යට කයට යොමු කළා. වම දකුණ වශයෙන් සක්මනේ යෙදුණා. සිසිලස තදගතිය උණුසුම දෙපා වලට දැනෙමින් සක්මන් කළා. වම් කකුලෙන් දකුණු කකුලට සිහිය මාරුවන විට බර බෙදී යන විදිය හොඳින් නිරීක්ෂණය කළා. විනාඩි 20ක් විතර මෙසේ සක්මන් කරන විට වම වම ලෙසටත් දකුණ දකුණ ලෙසටත් ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වුණා. සක්මනේදී වම සහ දකුණ අතර සමානකමක් දැනෙන්නට විය. එසේම කයේ හැඩතලවල පැහැදිලි ගතිය මෙකී යන ස්වභාවයක් දැක්කා. සිත බලා සිටියදීම කය සක්මන් කරන ආකාරයේ දිස්විය. નિરાයාසෙන් සියල්ල සිදුවිය. සියලු දේ දැනෙන සිහියත් අවධානයත් තිබුණි. මෙසේ පැයක් පමණ සක්මන් කර පසුව පරයන්කයට ගියා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේ. ප්‍රශ්නයක් ඒකේ නැහැ. ඇත්තටම කරලා තියෙන විදිහත් හොඳටම හොඳයි. දිගටම ඔහොම කරගෙන යන්න. ඒ කියන්නේ දැන් හොඳට Tamanට ඒ කියන්නේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය தත්ත්වය තමයි අපි පවත්ව ගන්න ඕනේ. නැවත නැවතත් ඒකම තමයි කියන්න තියෙන්නේ. දැන් පොඩි ධර්ම කාරණයක් මතක් කරලා කියනවා නම් දැන් ඔය හුඟක් තැන්වල තේරගාථා, තේරී ගාථා වල එහෙම හරිය ලස්සනට උන්වහන්සේලා විස්තර කරනවා. සංඛාරේ පරතෝ දිස්වා ওই විදිහේ වචන වලින් කියන මේ සංස්කාර මේ අනුංග වශයෙන් දකින්නේ. තමන් වශයෙන් නෙමෙයි. සකුලා තේරී ගාථා එහෙම කියලා තිනවා. ඒ මේ රහත් තෙරණිය. මේ කියනවා මේ සංස්කාර මේ අනුංග දෙයක් විශේෂ දැකලා ඔන්න බොහොම සිසිල් වුණා, නිවිලා ගියා කියලා එහෙම ලස්සනට විස්තර කරනවා. ඊළඟට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උන්වහන්සේත් එහෙමම කියනවා. මේ පරතෝ කියන ඒ ඒ ස්වභාවය හරිම වැදගත්. ඒ කියන්නේ අපි අපි මෙතෙක් කාලයක් ওই දේ කළා නැහැ. ඕක මේ මේ භවයේ එක්තරා අන්දමකින් කියන්නේ බුදුජනන් වහන්සේ නිසා අපිට ලැබිච්ච දායාදේ තමයි යෝක. අපි මෙතෙක් කාලයක් හැමදේම මගේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ කයත් මගේ කරගෙන කියන්නේ සිතුවිලිත් මගේ කරගෙන මේ හැමදේම මගේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි මේ භාවනාව හරහා ඔන්න අපිට නිදහසක් හම්බ වෙනවා. එක්තරාන්දමක හැකියාවක් හම්බ වෙනවා මේක මේ අනුන්ගේ දෙයක් වශයෙන් දකින්න. ඉතින් ඒ தત્ත්වය තමයි දැන් මේ අත්දකගෙන හිතට හුරු කරන්නේ. ඔය ඔය හුරු කිරීමම තමයි තමන්ව තවදුරටත් මේ රූපයෙන් මිදෙන්න, වේදනාවන්ගෙන් මිදෙන්න, සංඥාවන්ගෙන් මිදෙන්න, සංස්කාරයන්ගෙන් මිදෙන්න, විඥානයන්ගෙන් මිදෙන්න තමන්ට හේතු වෙන්නේ ඔය කරගෙන යන ක්‍රමයමයි. ඒ නිසා විශ්වාසයෙන් යුතුව කරගෙන යන්න කරගෙන ගිහිල්ලා තියෙන ක්‍රමයක් බොහොම හොඳයි. නිවැරදි. හොඳයි. එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. අද දින මා පරයන්ක භාවනාවට වාඩි වූයේ පැයක සක්මණින් පසුයි. පරයන්කේ හොඳින් පට්ටල් පට්ටල් වූ පසු ආනාපානය මෙනෙහි කෙලිමි. මගේ මූල කර්මස්ථානය එයයි. ඉබේ වැටෙන ආනාපානය දෙස මම හොඳින් නිරීක්ෂණය කළෙමි. පළවෙනි ආශ්වාසය මට හොඳින් වැටහිනි. එය නාසිකාග්‍රේ වැඩි ඇතුල් ඒ සමග ප්‍රශ්වාසයේ නාසිකාග්‍රේ වැඩි පිටවීමක් දෙස බලා සිටියෙමි. දෙවන ආශ්වාසයේ නාසිකාග්‍රේ වැදීම මුල වශයෙන්ද මැද අග වශයෙන්ද මෙනෙහි කළෙමි. ප්‍රශ්වාසයේද එසේ මෙනෙහි කළෙමි. වාර 4-5ක් ඊතා අවධානයෙන් මෙසේ ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කළේ. ඉන්පසු කෙතෙත් තෙතෙක් උත්සාහ කළද මට ආස්වාසය හෝ ප්‍රස්වාසය හසු නොවිනි. සිත සමාධිමත් වී ඇත. ඊතා දීප්තිමත් ලාවන් ආලෝකයක් මා වටා පැතිරී ඇත. මා උපේක්ෂා සහගතව ඒදස බලා සිටියෙමි. මට වැටහුණේ කම්පන චංචල ස්වභාවය පමණි. එම කම්පන චංචල ස්වභාවයේ දෙස මම බලා සිටියෙමි. ටික වේලාවකින් මගේ සිත දේශ සහගත සිතුවිලි වලින් දෝරේ ගලා ගියේය. අවට තිබුණි දීප්තිමත් ආලෝකයේ අඳුර ආලෝකය අඳුරු පැහැවුණි. මම මම ඒවා කළු සිතුවිලි ලෙසද අකුසලයක් ලෙසද ද්වේෂයක් ලෙසද මෙනෙහි කළෙමි. ඒ විට ටිකෙන් ටික ප්‍රසන්න ආලෝකය මතුවේ. වරින් වර බොහෝ වාර ගාණක් මගේ සිත තුල මෙම ද්වේෂ සිතුවිලි මතුවිනි. ඉහත ආකාරයට මෙනෙහි කරමින් උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටියෙමි. භාවනා කාලය තුලම අනේ මට මොනවද මේ සිදු වෙන්නේ? මගේ භාවනාවෙනුත් වැඩක් නැතයි සිතුන වාර ගණන අපමණයි. ඒ අතර වරින් වර පන්සල් බෝගස් පිළිබඳ ඡායාද මෙනෙහි වුණා. මට මතකයි. මෙසේ පැය දෙකකට ආසන්න කාලයක් අද මගේ පර්යාංකේ සමන්විත විය. මේ தත්ත්වේ භාවනාවේ දියුණුවට හරවා ගන්නේ කෙසේද පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායු. දියුණුවට දැනටමත් හරවගෙන තියෙන්නේ. අලුතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඔය ඔතන අපිට පොඩ්ඩක් තර්ක ඥාණයට හසු කරලා දෙන්න සුතමේ ඥාණයෙන් තේරුම් ගන්න මේ ද්වේෂය ද්වේෂය වශයෙන් තේරුම් ගන්නවා කියන්නේ අකුසලයක් නෙමෙයි. ද්වේෂය ද්වේෂය වශයෙන් තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි විපස්සනාවට. ඉතින් ඒක ද්වේෂය ද්වේෂය වශයෙන් තේරුම් ගත්තනම් අපි කෙලින්ම චිත්තානුපස්සනාවේ ඉන්නේ. සදෝසං චිත්තං සදෝසං චිත්තං චපජානාති. ඒක මේ බුද්ධ වචනේ. ඊළඟට ඊට එහාට ගිහිලා ධම්මානුපස්සනාවේදීත් කියන්නේ. ඉති අජ්ජත්තං නෑ මොකද්ද? සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදಂತಿ පජානාදී. ව්‍යාපාදයේ තියෙනකොට ව්‍යාපාදයේ වශයෙන් දැක ගන්නවා. ඔච්චරයි. ඒ නිසා කිසිසේත්ම දේශසිතුවිලි පහළ වුණා කියලා භාවනාව වැරදිලා නෙමෙයි. භාවනාව හොඳට කෙනගෙන ගිහිලා තියෙනවා. තමන් ඒක හොඳට නිරීක්ෂණය කළාත් තියෙනවා. භාවනාවේ සෑහෙන දියුණුවකුත් ඇතිලා තියෙනවා. ඒ නිසා තමන් තේරුම් ගන්න මේ මේ භාවනාවේ ප්‍රගතියක් ඇවිල්ලා තියෙන්නේ. තමන් ඒකට අහු නැතුව ද්වේෂය ද්වේෂයේ වශයෙන් දකින්න පුළුවන් හැකියාව දැන් මතුවලා තියෙනවා. ප්‍රගුණ වෙලා තියෙනවා. ඉතින් ඔය தත්ත්වය හොඳට පවත්වාගෙන යන්න මේ භාවනාව කෙරෙන්නේ භාවනාවෙන් වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒ කියන්නේ තමන් තමන්ට සුතමේ ඥානය දැන් නැහැ. සුතමේ ඥානය ඇති කරගන්න දේශයේ දේශයේ වශයෙන් දකින්නවා කියන්නේ කුසලයක්. කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දකින්නවා කියන්නේ විපස්සනා භාවනාවක්. ඔය හරහාම තමයි ඔයවට දෙන වටිනාකම් අඩු වෙලා ඔහොම තුනී වෙලා මේ දුර වෙලා යන්නේ. ඉතින් වෙන වෙන කිසිම උපක්‍රමයක් නැහැ. දැන් ඕවා අපි මේ දකින්නේ සති ආලෝකේ හරහා. නිකන් අර ටෝච් එකක් ගහලා මේ එන්නේ කවුද කියලා බලනවා වගේ තමයි දැන් මේ කරගෙන යන්නේ. ඒ නිසා හොඳට කරගෙන යන්න බය වෙන්න දෙයක් නැහැ. භාවනාවේ දියුණුවක් තමයි තියෙන්නේ. ඒ බව හිතට හොඳට හේතු ගන්නන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට ප්‍රශ්න ටික අවසන්යි නේද? හොඳයි. ක්ලික් කියන්න. ඔව්. පන්වහන්සේ දැන් ආනාපාන සති භාවනාවේදී නිසල වෙන තත්යකට එනවනේ. අහහ ඒ වෙලාවේ අර සිතුවිලි එනකොට ඔබ වහන්සේ කිව්වා ඇතුලේ තියෙන අනුශය කෙලෙස් මේ පිට වෙන්නේ කියලා. ඒ අනුශය කෙලෙස් එහෙම ගොජ දමමින් එළියට එනකොට කෙලස් කපා හැරීමක්ද සිදු වෙන්නේ. කපා හැරීම. ඔව්. කපා හැරීමක් කියන්නේ දැන් අනුසය සම්බන්ධයෙන් කරන්න තියෙන එකම දේ ඒවා නිකන් ඒවා දිහා බලාගෙන ඉඳීමෙන් බලාගෙන ඉඳීමක් විතරයි කරන්න තියෙන්නේ. එහෙමයි. දැන් මේකේ හිතන්න මේ දැන් නිකන් මොන හරි ජරාවක් තියෙද්දි ඒක එළියට යනකොට ආයි ආයි මුකුත් ඔකට අත දාන්න අවශ්‍ය නැහැ. එහෙම්ම යන්න දෙන්නයි තියෙන්නේ මේ එකක්වත් මම නෙමෙයි එකක්වත් මගේ නෙමෙයි කියලා. එහෙම යන්න දෙන්න තියෙන්නේ යන්න යන්න යන්න යන්න මේකට සහනයක් තමයි ලැබෙන්නේ. ඇතුළ පිරිසුදු වීමයි සිද්ධ වෙන්නේ. ආයි අල්මුතුයෙන් අනුසේ කපන්න කියලා දෙයක් කරන්න දෙයක් නැහැ. විතර්ක සමනය වීම හරහා ප්‍රපංච නොකිරීම හරහා හිතේ මේ කියන්නේ සංසිඳුණු ස්වභාවය නිතර පැවැත්වීම හරහාම ඔය තියෙන ඒවා සුද්ධ වෙලා සුද්ධ වෙලා එළියට යනවා. ඒකමයි කරන්නේ. හොඳයි. හොඳයි එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනා අතර බෙදාගමු. සඳහා අපි එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු.